පස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සිත බික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං තී කෞරණීය මහා යෝගාවචර සංගරත්නයේ අවසරයි අපි මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන දිගට අඛණ්ඩව පවත්වාගෙන 8වෙනි දවසේ 8වෙනි අවස්ථාව 8වෙනි පැය. ඉතින් මුලින් ඒ හඳුන්වා දීම් ආනිසංස මතක් කරගෙනදී ආදී වශයෙන් කායනුපස්සනා කොට ඉවර කරලා අපි ගිය සතියේ ආරම්භයක් ලබා ගත්ත ප්‍රවිෂ්ඨයක් ලබා ගත්ත මේ වේදනානුපස්සනාව පිළිබඳව භාවනා ලෝකේ ඒ වේදනානුපස්සනාව කියන එක ප්‍රසිද්ධ කාරණාවක් එහි මේ උද්දේශ වාරයයි මේ සර්වඥ දේශනාවේ සඳහන් වෙන්නේ වේදනාසු වේදනානුපස්සී විහෙරති කියලා. ඉතින් ඒක සම්බන්ධයෙන් අපි ගිය පාරත් සිහිපත් කරගත්තා මේ වේදනාව කියන වචනේ සතිපට්ඨාන සූත්‍රයේ පැත්තෙන් අර්ථ විවරණය කරනකොට තියෙන ගැඹුරත් එදිනදා ව්‍යවහාරයේදී වේදනාව කියලා කියන වචනේ තියෙන ව්‍යවහාරාර්ථයක් ගත්තාම යම්කිසි ඒක පැහැදිලි කරගත යුතු දෙයක් එතන තියෙනවා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී වේදනාව කියලා සඳහන් කරන්නේ දුක් වේදනාවයි. නමුත් මේ සතිපට්ඨාන සූත්‍රයේ එහෙම නැත්නම් සර්වච්ඡ දේශනාවේ වේදනා ස්කන්ධය වේදනානුපස්සනාව කිව්වහම ඒ වාගේ එදිනදා ව්‍යවහාරයේ පවතින ආ වූ දුක් වේදනා වමනක්ම නෙවෙයි අදහස් කරන්නේ. එතනදී සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා මූලික වශයෙන් කොටස් තුනකට විග්‍රහ කරන්න වෙනවා ධර්මයේ ගැඹුරු පැත්ත අපිට මතු කරගන්න නම් විශේෂයෙන්ම මේ වේදනාවේ ඇත්තා වූ ප්‍රභේද මේක සුඛ දුක්ඛ වශයෙන් අතර දෙකද පවතින්නේ එහෙම නැත්නම් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා තුනකට පවතිනවාද එහෙම නැත්නම් සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස අදුක්ඛම සුඛ කියලා පහකට පවතිනවාද ආදී වශයෙන් එදා දක්වා එදා ඉඳලා අද දක්වාම විවිධ මත විවිධ අදහස් පළ වෙලා තිබුණ බවත් සර්වජන් වහන්සේ වැඩ ඉන්න කාලේ සියමාන වැඩ ඉන්න කාලේ මේ කාරණා මත පදනම් වෙලා සංඝයා බෙදිලා වාද විවාද කරගන්න තරමට ගිය බවත් ඉතිහාසයේ කතා කතාන්තරවල සඳහන් වෙනවා මේක පිළිබඳව දෝ ඇතිවෙච්චි අවස්ථාවක් මගහැරීම පිණිස ඒ මජ්ක්‍ධිම නිකායේ බහුවේදනීය සූත්‍රයේදී සරුවචන් වහන්සේ පෙන්වා දෙනවා තමන් වහන්සේගේ ඒ සර්වඥතා ඥාණයේ හැටියට මේ වේදනාව ඕනේ තාලයකට සරුවචන් ඇහෙන් සියල්ල දක්නා සියල්ල දන්නා ඇහෙන් බලලා ඕනේ ප්‍රභේදයකට බෙදලා දක්වන්න පුළුවන් නමුත් <clears throat> මේ සාමාන්‍ය ප්‍රතිපත්තහන භාවනා වේදන පුරෝජනේ සලකලා ධර්මය තේරුම් ගන්න නැත්තන්ට මේ සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියන එක ප්‍රමාණවත් වෙනවා. මෙහිදී මේ වේදනාව වචනේ තනි වචනයකට හරවනවා නම් ඒ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන විශේෂණ පද අයින් කරලා වින්දනය සංවේදීතාවය කියන වචන දෙක තමයි ටිකක් මේ ත්‍රිපිටකාර්ථයට කිට්ටු කරන්නේ. වින්දිනමයි කියන එක. එහෙම නැත්නම් අපේ ඒ ඒ ඉන්ද්‍රයන්ගේ පවතින ආ වූ සංවේදී භාවයයි මෙතන අපි මේ වේදනාවකින් ගන්න. ඒක දුක්ඛම විය යුතු නැහැ. ඒකේ මේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා කොටස් තුනකට පවතින්න පුළුවන්. මේක පිළිබඳව දීර්ඝ වශයෙන් අර්ථ විවරණයකට බහින අභිධර්මයේදී පවා විස්තර කරනවා කියලා දෙනවා. මේ අහ කන නාසය දිව ශරීරය හිත කියලා ගත්තාම ඒ අත්තාවු සදින්ද්‍රයන් තුලින් මේ ඇහැට නැත්නම් චක්කු විඥාණයට පවතින්නේ අදුක්කම සුඛ වේදනාව පමණමයි කියලා. නාසයේ දිව ශරීරේ ශරීරයේදී පමණ සුඛ දුක්ඛ වශයෙන් හොඳට ප්‍රකටව පවතිනවා. ඒ නිසා කාය කාය කාය ඉන්ද්‍රිය කියලා කියනවා නැත්නම් කාය අප්‍රසාදය කියලා කියනවා. කායේ ඔපය ඒකට මේ සුඛ දුක්ඛ අදුක්කම සුඛ වේදනාව හරියට තුවාලයකට යමක් තිබ්බා වගේ කෙලින්ම වදිනවා. ඇහැ, කන, නාසය, දිව ආදී දේවල් වලට ඒ වදින දේවල් මත හිත දක්වන ආකල්ප වශයෙන් තමයි සුඛ දුක් බෙදෙන්නේ. වැදෙන්නේ නම් ප්‍රකට වෙන්නේ නම් ආරම්භය නම් අදුක්කම සුඛමයි. මේකෙමුත් යම් කිසි මේ අභිධර්ම විග්‍රහය කොහොම වුණත් ඒක යම් කිසි ප්‍රායෝගික අංගයක් තියෙනවා. ඒ කියන්නේ ආධුනිකයාට භාවනා පටන් ගන්න කෙනාට මේ සුඛ දුක්ඛ වේදනා ඊටම් ප්‍රකට නිසා කායානුපස්සනාවෙන්ම කයෙන්ම පටන් ගන්නට මේකත් අපිට සාකි වෙනවා. ඇහෙන් භාවනා පටන් ගන්න බෑ. ආධුනිකයට ආධිකාමික යෝග අවශ්‍යයට. නාසයෙන් දිවෙන් බෑ. ඒ සඳහා හොඳ අලුසුදු වෙනසක් කැපී පෙනෙන වෙනසක් ඇති කරලා දෙන්නේ මේ කායින්ද්‍රයයි. පොට්ටබ්බයයි. මේ පොට්ටබ්බය ඇති කරනවා ආපෝ තේජෝ වායෝ පඨවි කියලා මේකෙන් අභිධර්මයේම විස්තර කරනවා ආපෝ ධාතුව තමයි අන්තිමටම අඳුර ගන්න පුළුවන් දේ හුඟාත්ම සූක්ෂම දෙය කියලා. එතන ආපෝ ධාතුව හඳුනා දීම ඉතාම අමාරු දෙයක් බව පේනවා. ඒ සඳහා පහසුම දේ තමයි වායෝ ධාතුව. ඒ නිසා තමයි මේ වායෝ පොට්ටබ්බ ධාතුව තමයි සමත විදර්ශනා භාවනා මාර්ගයේ අරියත් මාර්ගයේ දක්වාම යන වීදියක ආරම්භය වෙන්නේ. ඒ නිසා තමයි අපි එක්ක ආනාපාන සති භාවනාව එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිම භාවනාව වායෝ පොට්ටබ ධාතුවෙන් පටන් ගන්න. නමුත් භාවනාවේ යම් අවස්ථාවක නැත්නම් හමාර වෙන්න කවදා හරි කලින් මේ ඇහි පහළ වෙන නාසයේ දිවේ ශරීරයේ කියන හැම තැනකම පහළ වෙන්නා වූ දේවල් පිළිබඳව අවබෝධය වැඩි යුතුය. ඒ නිසා අපි කයෙම නතර වෙනවා එහෙම නෙවෙයි. කායනුපස්සනාව කියලා කියන්නේ ඒක පිවිසීමක් විතරයි. දොරටුවක් පමණයි. ඒ දොරටුවෙන් ඇතුළු වුණාට පස්සේ ඒ යෝගාවචරයාගේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දියුණු වේගෙන එනකොට ක්‍රමයෙන් අර ගොරෝසු වේදනා තත්ත්වවල ඉඳලා සියුම් වේදනා තත්ත්ව දක්වාම කායනුපස්සනාවට පස්සේ වේදනානුපස්සනාවේදී හොඳ විග්‍රහයක් ඉදිරිපත් වෙනවා. තව ඉස්සරහට ගියාම හිතවිලි චිත්තානුපස්සනාව හේනොත් අර අරගත ආ වූ ගොරෝසු ආරම්භය ගොරෝසු පිවිසීමෙන් ඊටාම සියුම් තැනකට ගෙනියනවා. ධර්මානුපස්සනාවට ගියාම විශේෂයෙන්ම ඇහිම් දැකීම් ආදී ඒ අපි අර කලින් බාරපතල වැඩි කියලා ගැඹුරු වැඩි කියලා පැත්තකට අයින් කරපු දේවල් මතු කරගෙන ඒ තුලින් මේ ධර්ම කොටාට ලං කරගන්න පටන් ගන්නවා. මේ පොඩි දරුවෙකුට උගන්වන්න ගියාම අර බරපතල වචන බරපතල අකුරු උගන්වන්නේ නැහැ. ඉස්සල්ලාම ලේසි අකුරකින් පටන් අරගෙන අත හුරු කරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික සංකීර්ණ අකුරු ඊට පස්සේ ඒ අකුරු වර්ණගෙන ඇති වචන වල වාක්‍ය වර්ණගෙන ඇති කියලා දිගට දිගට උගන්වනවා වගේ මේ සරුවච්චන් වහන්සේගේ ක්‍රමයත් ඊ타මත්ම දන්නා තනින් පටන් අරගෙන නොදන්නා තැනට ගෙනියන ක්‍රමයක්. ගොරෝසු තනින් පටන් අරගෙන සූක්ෂම තැනට ගෙනියන ක්‍රමයක්. නමුත් අවාසනාගත වගේ හුඟක් යෝගාවචරයට හැමදාම ඕන කරන්නේ ගොරෝසු ටිකමයි හැමදාම ඕන කරන්නේ මේ දන්න ටිකම. ඒ නිසා හුඟ දෙනෙක් අර මැටි පාගෙන මහලු ගොන් නාම්බෙක් වාගේ නැත්නම් මීමෙක් වාගේ එක තැනම කරකවන ගතියක් තියෙනවා. ඒ මොකද මේ ධර්මයේ අදහස මේ ධර්මයේ ඉදිරිපත් කිරීමේදී ප්‍රමාණිකූලව එහෙම නැත්නම් අනුකූප්ප ක්‍රමයට කොහෙද මේ ගෙනියන්න හදාන්නේ කියලා දාන්නේ නැති කම නිසා හැමදාම ගොරෝසු දේවල් හැමදාම ප්‍රකට දේවල් කතා කරන්න හදන නිසා ඒ මැටි කරත්තේ මැටි කණුවක් වටේ බාගෙන ඒ මීමෙක් වාගේ එකතන කරකවන ගතියක් තියෙනවා. මේක කායනුපස්සනාව ගැන හොඳට සතිපට්ඨාන විස්තර කරනකොට විස්තර කළ දෙන එක ගුරුවරයාගේ යුතුයකමක් වශයෙන් වැටෙනවා. වේදනානුපස්සනාවේදීත් මේ වැඩ පිළිවෙලමයි ගොරෝසු තනින් පටන් අරගෙන සියුම් තන්ට යනකොට යෝගාවචරය අන්දමන්ද වෙනවා. යෝගාවචරය කලකොල වෙනවා. යෝගාවචරය අන්ධකාර තත්යකට අප්‍රකට තත්යකටපත් වෙනවා. ආහනේ සඳහා කල්ැතුම දැනවත් කිරීම ඒ කර්මතානාචාර්යවරුන්ගේ නැත්නම් ධර්මදේශකයන් වහන්සේලාගේ එක යුතුයකමක්. නමුත් ඒක මුලදිම නෙවෙයි ගන්න. භාවනා කරගෙන යනකොට ඒ අපහසුතා දුෂ්කරතා මතුවෙන්න යෝගාවචර ප්‍රත්‍යක්ෂ වශයෙන් ඉඳ ඇරලා ඒ ඒ අවස්ථාවේදී වැටෙන කෙනෙකුට හැරමිටියක් දෙන්න වාගේ නගා තබන්න වාගේ එතන එතන පිළියම් කිරීම තමයි මේ භාවනා කරනවා කියලා කියන්නේ. කමට අහසුත කරනවා කියලා කියන්නේ. ධර්ම සාකච්ඡා කරනවා කියලා කියන්නේ. ධර්ම දේශනා කරනවා කියලා කියන්නේ. විත්තිං උජ්ජු කරෝති ආදි වශයෙන් පෙන්ලා දෙන්නේ මේක. ඒ නිසා වේදනාව ගැන උනත් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආධුනික යෝගාවචරයාගේ ඉඳලා දැන් භාවනා කරලා බණ අහලා දන්න ඇත්තෝ නිසා ඒ තම තමන්ගේ මුල් මුල් ප්‍රකට කළු සුදු අධ්‍යක්ීම් උපයෝගී කරගෙන ඉන් මත්තට ඇත්තා වූ අපේ භාවනා ගැටි අපේ භාවනා දුෂ්කරතා විග්‍රන්ති ස්ථානයේ දිග අරගෙන මේ ක්‍රමෙමයි මත්තර කියලා දිගටම හැකි සංඥාවේ અભිහිතව ඉදිරියට යන්න මේ වේදනාව වින්දනය සංවේදී භාවය කොහොමද තේරුම් ගන්න කියලා. එනිසා වේදනානුපස්සනාවේදී ප්‍රධාන වශයෙන් උද්දේශ අවස්ථාවේදී අපි මේ මතක කරගන්නේ මේ සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා තුනක් පවතිනවා. මේනොත් ඒ මහා සලායතනික විභංග සූත්‍රය වගේ තැන්වලදී මේක ජීවසිත සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ නිසරණසිත සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා කොහොම ලස්සනයි මුළු ලෝකෙට තුන් කාලෙට හැම චක්‍ර සක්වලකටම ගැලපෙන තාලට කරුවට දේශනාවක් පවතුන. ගෙදර දොරවල් වල ජීවිතය ගත කරන කොටත් අපි කිව්වොත් ගොවිතැන් බතක් කරනවා, ව්‍යාපාරයක් කරනවා නැත්නම් කුස්සියේ කරගෙන සුමියේ කටයුතු කරනවා. කොයි දේ කරන්න පටන් අරගත්තත් මේකේ ලෝක න්‍යාය අනුව බලාගත්තොත් වැඩ කටයුත්තක, කර්මාන්තක, ව්‍යාපාරයක ආරම්භයේ දුකයි. හුඟක් ඒක සඳහා ලකලා ඇති කළ යුතු දේවල් ආශියක් තියෙනවා. ආධුනික හිත කලකොලයි. ආධුනික හිත කෝඩු ගති තියෙනවා. ඒ නිසා ඒක බොහෝම බරක් තාලෙට ගන්නවා. ඒක සාරවත්තරනාංශෙත් බාරගත් එකක් තමයි පේන්න තියෙන්නේ. ඉස්ලාම දාන ගන්න පුළුවන් වෙන්නේ දුක් වේදනාව. ගුරුවරයෙක් යටතේ හෝ එහෙම නැත්නම් කරදරයකදී අමලයකදී මතුවෙන අපහසුතාවයේදී හෝ ඒකට මුහුණ දෙනකොට දුක් වේදනාව. නමුත් ඒකට ක්‍රමවේදය අනුවයි ක්‍රමානුකූලව මුණ දීගෙන යනකොට එහි යම් යම් දක්ෂතා යම් යම් හතරමායින් තේරුම් අරගන්නකොට එහි යම් පරිචයක් ඇති වෙනකොට Tamanට ඒක ජය ගන්න පුළුවන් බව තේරෙනකොට සුඛ වේදනා පහළ මේ සුඛ දුක්ඛ වේදනා මේ විදිහට අඩු වැඩි වෙමින් ගිහිල්ලා සුඛ වේදනාවට පස්සේ දුක්ඛ වේදනාව පිළිබඳ බයක් හෝ ලැබුවා වූ සුඛ වේදනාව පිළිබඳ ලොකු ජාග්‍රහයි හැඟීමක් හෝ කියනෙව එන්ට එන්ට එන්ට මට්ටම් වෙලා අදුක්කම සුඛ වේදනාවකින් පළතුණා භවකින් තමයි මේ ව්‍යාපාරයේ කර්මාන්තයේ ශිල්ප ශාස්ත්‍රයේ හමාර වෙන්නේ. ඒක ගිහි ගෙවල් වල පවතින ස්වභාවය. අපි දන්නා උපත්ති ගමන් දරුවා ඊ타නත්ම තද දුකක ගත කරන්නේ මතුරුවෙක් කෙලවා ගන්න බෑ. අම්මගේ තනිය කොතනද තියෙන කියලා ඉල්ලලා ගන්න බෑ. වතුර ඕනේ කියලා කියන්න බෑ. මොනම දෙයක්වත් ඇති තත්තරපත් වෙයි. නමුත් ක්‍රමයෙන් වැඩිලා වැඩි වියපත් වෙලා කාම හැඟුම් නැත්තම් ලිංගික හැඟුම් පහළ වෙලා එනකොට ඒ ලංකාවක් ලස්සන කුමාරයෙක් දේව පුත්‍රයෙක් වාගේ ඒ සුඛ අවස්ථාවල් ලෝකෙට පෙන්වන ආදාසයක් වශයෙන් ජීවත් වෙන ප්‍රතිවාසයක් ගත කරනවා. නමුත් අවසානයේ ඒක ජරා දිරාවට ගියාට පස්සේ ඒ සුඛයෙන් හෝ අර වින්දා වූ දුකෙන් හෝ මහා ලොකු අත්දැකීමක් ඉදිරි නොවි මහමරලි වැටලා කොන්දක මේ අද වෙලා අන්තිමට කිසිම දෙයකින් කිසිම රසවර්ධයක් ඉතිරි නැති අදුක්කම සුඛ වේදනාකින් ජීවිතය හැමාරේ. මෙන්න මේ සංගතියෙම මේ වැඩපිළිවෙලම සාමාන්‍ය යෝගාවචරයාගේ භාවනාවේදී සිදුවෙන බව අර ඒ සලායතනයේ බංග සූත්‍රයේ පස්සට සරුවචනාංශ පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේම තමයි තුල වේදල්ල සූත්‍රයේදී ඒ ධම්මදින්නා මහ රහත් වෙනින් වහන්සේ විසාකා උපාසකට විස්තර කරනකොට මේ තාලේ ක්‍රමයක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් කර්මස්ථානාචාර වේලක් ළඟට ගිහිල්ලා ඒ අවශ්‍ය කරන සිල් සමාදන් වීම ඒ වාගේම අනිකුත් අවතුම් පැතුම් ගති පාලා Tamante අවශ්‍යතාවයේ ප්‍රකාශ කරලා ඒ කමටහනක් ලබා ගත්තට පස්සේ ආනාපානී වේවා පිම්බීම හැකිලිම ආරගුණ වේවා එහෙම නැත්නම් ওই බුද්ධානුසතිය ආදී සමත කර්මස්ථානයක් වේවා වඩන්න පටන් අරගන්න කාලේ ප්‍රධාන වශයෙන්ම තද්ද බල නීවරණ ප්‍රශ්නේ තමන් අර ගත කළා වූ නිහි ජීවිතේ පැවතුනා වූ කාමච්ඡන්ද ආදී ආසාවල් අර අරමුණක හිත තැම්පත් වෙනකොට මොහොදු රැල්ල ගහනවා වගේ දිගටෝ බාධා කරනවා. කයි වේදනා බාධා කරනවා. ශබ්ද බාධා කරනවා. හිතවිලි බාධා කරනවා. මේ নানা ආකාර බාධාල් මැද අටකෝල් පිරිච්ච අඳුරු තරපයෝ ඉන්න වන සත්තු ඉන්න කැලයක් මැදින් කපාගෙන යනවා වගේ ඒ යන ගමන හරි දුෂ්කර ගමනක්. ආන්නේ දුක් වේදනා පහළ වෙනකොට තද්ද බල විදියට යෝගාවචරයට දෝෂ අනුසය අනුසය කෙලෙසක් වශයෙන් ද්වේෂය පහළ වෙනවා. මේ සාමාන්‍ය ගෙවල් දොරවල් ඉඳගෙන භාවනා කරන හෝ වේවා පූර්ව කාලිනව භාවනා කරන යෝගාවචරය හෝ වේවා මේ වගේ එක දෙයකට හිත යොදාගෙන බාහිරෙන් එන මේ නීවර ධර්ම මහා බාධකයක් කරදරයක්. සද්ද කියන්නේ බාධකයක් කරදරයක්. හිතවිලි කියන්නේ වේදනා කියන්නේ බාධකයක් හතරදරයක් කරගෙන අර අරමුණ මතු කර ගැනීම සඳහා ගත්තා වූ මූල කර්මස්ථාන ඉදිරිපත් කර ගැනීම සඳහා නැත්නම් මේ එහියත් ආ වූ අසම්මෝහ භාවය ඇති කර ගැනීම සඳහා කටයුතු කරනකොට මෙන්න මේ විදිහේ द्वේෂයේ කැපී පෙනෙන ගතියක් බුරුස්නා ගතිය කැපී පෙනෙන ගතියක් නිසා මම මරුමුස් ගතියක් පහළ උගා සාමාන්‍ය කාමභෝගී ඇත්ත මතක් කරනවා මේ යෝගාවචර පිළිස කිසිම ප්‍රසන්නතාවයක් නැහැ කියලා. රුස්සන් නැති තත්යකටපත් වෙනවයි කියලා. ඔස්සනගේ මැස යන්න බැරි තත්යකටපත් වෙනවයි කියලා. ඒ ඇත්තෝ මේ යෝගාවචර කමේ මේ ජීවිතයක තියෙන අපිස් භාවය, තපස් භාවය, රස අඳුරන්නේ නැති භාවයකටපත් කරන දෙයක් වාතේ මේ වරපතල ආගමික රාමෝගකට භාවනා කරන කෙනා තද කරන්න හදනවා. ඒ නිසා කාම යෝගී පුද්ගලයන් අතර කොන් වෙන ගතියකට ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ භාවනා පිවිසීමේදී යෝගාවචරයට මතුවෙන දුක් වේදනාව. මේ දුක් වේදනාවට හැම වෙලාවෙම දෝෂය, ද්වේෂය අනුසේ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී ඒ යෝගාවචරයට ඇති වෙලා තියෙනා වූ මේ මානසික පරිවර්තන. එහෙම නැත්නම් මේ අලුත් ලෙරේ තේරුම් අරගන්න පුළුවන් කෙනාට අපි කියනවා සත්පුරුෂයයි කියලා. මොකද මේ සත්පුරුෂයන් වහන්සේ කල්ැතුව මේ தত্ত্ব අත්දැකලා තියෙනවා. එතකොට මේ යෝගාවචරයට සත්පුරුෂාන් වහන්සේ උපදාස් දෙනවා අවවාද කරනවා ওই භාවනාව දිකට යන්න නම් සප්පාය කරුණු පයන්න. අසප්පාය බුද්ධලයන් දුරු කරන්න. අසප්පාය ආහාර අසප්පාය ඍතු ගුණ දුරු කරලා පුළුවන් තරම් අර එන්නා වූ නීවරණ රැල්ල කපාගෙන මේ ජල වහරක ජල ප්‍රවාහයක ඉහළට පේනන්නා වූ වීර පුරුෂයෙක් වාගේ ඒවා ගැන හිත වේදනා ගන්නටත් එපා, ද්වේෂ ගන්නටත් එපා, රාග ඇති කර ගන්නට ඉඩ දෙන්නත් එපා. ඉදිරියට යන්න කියලා ස්පාසුවක් දෙන්න පුළුවන් වෙන්නේ ඒ වගේ හොඳට අත්දැකීම් ඇති කල්යාණ මිත්‍රයෙකුට පමණයි. ඒ නිසා අපි ආධුනික යෝගාවචරයට මතක් කරනවා මේ Tamanta එන භාවනා කරනකොට එන මූලික ප්‍රශ්න හැම කෙනත් එක්කම සාකච්ඡා කරන්න එපා කියලා. හොඳ වුණත් ඕනේ නැහැ, නරක වුණත් ඕනේ නැහැ. ඒ මොකද? ඒ භාවනා නොකර මෙව්වා ගැන උපදෙස් දෙන්න හදන ඇත්තෝ හරිය ආසයි ඒ වගේ අමාරු වැඩිච්චන්ට උදව් දෙන්න. මඩේ ඉරිච්ච එකේ තව ඉරිච්ච එකේ ගොඩ ගන්න හදනවා වැඩපිට. දෙන්න එකිනෙක ගොඩ නෙවෙයි. අන්න ඒ නිසා මූලික උපදෙස් දෙනවා මේ වගේ කාරණා සාකච්ඡා කරන්න යන්න එපා. ඒ සාකච්ඡා කරන්න යෑමෙන් තවත් හිතේ ධෛර්යය, හිතේ හැකි සංඥාව වැඩ. ඒක ආරම්භයේම ඊටාම වගකීමේ, ඊටාම වෙහෙස කරව කරන්න ඕන එකක්. සාමාන්‍යයෙන් ඔරුවක් දියක් කරන්න ගියත් මොහොතේදී මේ ප්‍රධාන රැල්ල කපාගෙන දියමට ඔරුව ගන්නට 7 දෙනෙක් 10 15 දෙනෙක් සමාර්ථ ඕන කරා. ඒ වුණත් හොඳට ඕව රැලි තුනී වෙලා මොහොත තියෙන හොඳ වටිනා මොහොතක් වෙන් කර ගන්න දන්නේ ඒ මූදු කරේ මිල තල තුනක් එකක් තමයි. මේ විදිහට හතර දෙනා එකතු කරලා දල රැළ අපාගෙන මූදට ගියාට පස්සේ නම් තනි මිනිහටත් ඔරුව පදින්න පුළුවන්. අන්න වගේ තමයි මේ ආධුනික යෝගාචර සමත හෝ වේවා විදර්ශනා හෝ වේවා ගොක් සප්පාය කරනු අවශ්‍යයි. කතාබත නැතර කිරීම අවශ්‍යයි. වේග ක්‍රියා වැඩ නැතර කිරීම අවශ්‍යයි. ආරමුණ පිළිබඳව සද්ධා බුද්ධ ආදී ගුණ වැඩි වීම අවශ්‍යයි. নানা ආකාර දේවල් කරගෙන තමයි මේ භාවනාවෙත් ආවෝ මේ දුක්ඛ වේදනා භාවයේ දුක්ඛ වේදනා මූලිය අපි කපා ගන්න. ඉතින් සතුටකට නැත්නම් අපිට ඊගාට කතා කරන්න තියෙන මේ සුඛ වේදනා ගැන. කාරණාව තමයි ටික කාලයක් භාවනා කරපු කෙනා නම් මේක පුද්ගලික ප්‍රශ්නයක් කරගන්නා මිසක අඬාවෝ ගන්න යන්නේ නැහැ කියා කියා තැන් තැන් වල ඇවිදින්න යන්නේ. එයත් වරින් වර අත්දකින්නවා මේ විදිහට උත්සාහ කරනකොට වර එක අරමුණට හිත සම්මුඛ භාවයටපත් වෙනවා. ඒකත් මහ ලොකු දෙයක්. ඒ මොකද අර ප්‍රධාන නීවරණ ධර්ම වල බලපෑම ඉතල යකේ ක්ලාක්ෂේෂෙක් වාගේ මූණ විවිසාගෙන පයින් ගතිය තිබුණාට දැන් පුදුම විදිහට හීලා වෙච්ච බලුකුක්ෙක් වාගේ පැත්තකට කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නමුත් නැතුවම නෙවෙයි. වරින් වර වරින් වර මතු කරනවා. දුක් වේදනා මතු කරනවා. නමුත් වරින් වර සුඛ වේදනාවේ දීහිීමක්, දැන් වැඩිවීමක් වාගේ සිද්ධ වෙනවා. මේන්න මේ විදිහේ දිගට කරගෙන යනකොට අර දුක් වේදනාවේ නැතිකමත් සුඛ වේදනා වශයෙන් අරමුණට මුණ දීම අරමුණේ සතිය වශයෙන් හොඳට කිමිදා වැසීමක්. අරමුණේ නිමග්න වීමක්. සමත වේවා විදර්ශනා වේවා මේ දේ වෙනකොට අර සුඛය සුඛ වේදනාව ළඟ ළඟ නිතර නිතර එන්න පටන් ගන්නවා. මේ සුඛය කාම ලෝකයේදී අපි ළඟ ලබන ආමිෂ සුඛයට වැඩිය වෙනස්. ඒ සුඛය ආමිෂ සුඛය අපි ලබන්නේ කටට ආහාර දීලා, ඇහැට රූප පෙන්නලා, කනට ශබ්ද ආස්වලා, කයට සැප පහසුකම් දීලා මේ ආදී වශයෙන් ආමිෂේ. නමුත් මෙතන ඇහැ වහගෙන රූප නොපෙනෙන තත්වයක්. කන වැහිලා ශබ්ද නැහෙන තත්වයක්. කයවත් ඉඳගෙනද හිටගෙනද තියෙනක නොදැනෙන තත්වයක්. ඒ නිසා ඒ කයත් ස්පර්ශයත් ඇහත් රූපයත් කනත් ශබ්දයක් කියන ඒවා සම්පූර්ණ පැත්තකට වෙලා නිර්ආමිෂව ලබන මේ සතුටක් ඒ යෝගාචර වචාම සමහරත්තන්ට ඒක ඉවසන්නත් බැරුව අතර මෙතන කියා විදන ගතියක් තියෙනවා. ඒකත් නරකට හිටිනවා. ඒ මොකද මේ ඒ වාගේ සුඛ වේදනාවක් එනකොට මේකට අපි කියන්නේ සාමාන්‍ය නෙක්ඛම්මසිත සුඛ වේදනාව කියලා. සෝමනස්ස වේදනාව කියලා. ගෙවල් දොරවල් වල මේ වගේ දේවල් ලැබෙනවා අපි කියනවා ගේහසිත සෝමනස්ස වේදනාව කියලා. තමන්ගේ දරුවෝ රස්සාවෙන් හොඳි වුණ වෙනකොට ඉගෙන ගන්නකොට තමන් රස්සාව මේ විභාග පාඩම් පන්ති පාස් වෙනකොට ව්‍යාපාර හරියනකොට ඇති වෙන සැප ආමිෂයි ඒකට කියනවා ගේහසිත කියලා. ව්‍යාප යෝගාවචරයට ලැබෙන එකට කියනවා නෙක්ඛම්මසිත කියලා. වෙනකම සිතේටත් තියෙනවා පොඩි බාධාවක් රාග අනුසේ වැඩ කරනවා. අනුසේ ක්ලේශයක් විදිහට තාම රාගය යට නිදාගෙන ඉන්නවා. නමුත් ඒක පරිඋත්තාන මට්ටමට නිවර්ණ ඇති කරන හිතවිලි මට්ටමට දැකලා නැහැ. නමුත් ඕනම වෙලාවක නගින්න පුළුවන් මූලික ඒ අනුසේ මට්ටම තියෙනවා. මෙන්න මේ දෙක අපි සාකච්ඡා කළා වූ මේ දුක් වේදනා මට්ටමේ සුඛ වේදනා මට්ටම කියන මේ දෙක තමයි හුඟක් කාලයක් භාවනා මධ්‍යස්ථාන කියන එක යෝගාවචරයක අත්දකින්න දෙක. වර එක සුඛ වර එක දුක වශයෙන් අත්දකිනවා. මෙන්න මේ දෙක තවමත් මහා ලොකු වෙනසක් ඒ පුද්ගල චරිතයේට ඒ රුචි අරුචිකම් වලට ඒ පුද්ගලයාගේ සිදු කරන්නේ නැහැ. තාම මේ පුද්ගලයා හොඳ වේලාවක් බලමින් ගත කරනවා මේ සුඛත් සුඛයත් නැති දුක්ඛයත් නැති අදුක්කම සුඛයට රිංගනවා. ඒක නැත්තම් කියනවා පුද්ගලයා බලනවා කියන එක වැරදි. චිත්ත වීතියේ හිතේ ස්වභාවය තමයි ඒක. දුක් වේදනාව ඉක්මවලා සුඛ වේදනාව ලබා ගන්න. සුඛ සුඛ වේදනාව හේතු කරගෙන දුක් වේදනාව එළවා දමනවා කියලා මේකේ දේශනාවේ සඳහන් වෙන්නේ. ඉදන් නිසා ඉදන් පජහත. සුඛ වේදනාව නිස්සය කරගෙන දුක් වේදනාව ප්‍රහාණය කරනවා. ආනීය සුඛ වේදනාව ක්‍රමයෙන් ක්‍රමයෙන් හුරු වෙනකොට බහුල වෙනකොට තලතුණා වෙනකොට ඒ සුඛ වේදනාවේ තියෙන උච්චතාවයේ ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. දුකත් නැහැ. එතකොට අර හොඳට කැපී පෙනෙන සුඛයත් නැහැ. එන්ට එන්ට එන්ට තුනී තත්ත්වයටපත් වීම තමයි චිත්ත වීතිය වර්ධනේ හැ. මෙන්න මෙතෙන්ද එනකොට ඕනෙම යෝගාවචරේ වැටෙනවා. වැටෙන්නේ නැහැ කියලා කියන්නේ බැරි තරම්. ඒ තරම්ම මේ අදුක්කම සුඛ වේදනාව අන්ධකාරෝවිය අවිභූතා කියලා සඳහන් කරනවා. අටුවා කතාව. අන්ධකාරයක් වාගේ මේක නිකන් තෝන්තු කරවනවා. හිත නිකන් අන්ධමන්ද කරවනවා. බුද්ධීපන භාවනාවෙන් මනකින් පොතකින් කියලා දෙන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. මේ නිසා යෝගාවචරයා දැන් අහුවෙන්නේ රාගානුසයටත් දෝසානුසයටත් නෙවෙයි අවිජ්ජානුසයට. ඒ නිසා හොඳ භාවනාකාරයෝ ඇත්ත වශයෙන්ම අර කියන දුක් වේදනා රාශිය විඳගත්ත අත්දැකීම් සහිත ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ ඉන්නා වූ හොඳ සුඛ වේදනා අත්දැකීම් සහිත යෝගාචරික කතා කරනකොට හොඳට වැටෙනවා ඒ අත්ව බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉස්සරහට આવට අඳුනගනත් නැහැ භාවනාවේ විශේෂයෙන් අරුවචනාදී ඉදිරිපත් කළා වූ මේ ථේරවාදයේ විසින් මුදුන්මාකඩ වගේ රකින්නා වූ විපස්සනා භාවනාදී හොඳ හරිය. වැදගත් හරිය සිද්ධ වෙන්නේ මෙන්න මේ උපේක්ෂා වේදනාවේ. ඒ හරියට අපි ලංකාව වගේ රටවල් වල 100ට බර ගාණක් යෝගාවචර කවදාකවත් හිතලවත් නෑ මේක තමයි භාවනාව කියලා දන්නේත් නෑ. ඒ නිසා සුඛ දුක්ඛ වේදනා විදී ලැබු මේ ගොරෝසු දේවල් ගැන කතා කර කර පොත් නියලිය ප්‍රපිට පුරෝපුරව බණ කිය කියා ඉන්න ප්‍රදේශයේ බලනකොට තාමත් සූක්ෂම අපාවිච්චි කරන කට්ටිය වගේ බොහෝම ගොනද භාගයක් තියෙනවා. මේක හැබැයි බැනිය යුතු තත්යක්වත් දොස් කිය යුතු තත්යක්වත් නෙවෙයි. මේ තමයි හැටි. ඒ මොකද අපි අපේ භාවනාවට හැරලා බැලුවොත් අපිත් ඔතෙන්ද කලකල වෙලා තියෙනවා අපි කලකොල එක්ක දැනටමත් වෙලා. මේ වෙලාවේදී අපි හරි කැමැති කාට හරි වෙච්ච නරකකට උත්තර දෙන්න හොඳ දෙයකට සතුටු වෙන්න ඒ වගේ දේවල් වලට කැමති නමුත් අර තමන්ගේ දැනට මේපත් වෙලා තියෙනව අදුක්කම සුඛ වේදනාව විනිශ්චය කරගන්න ඉතාම අමාරුයි. ඒ වෙනුවට අනුන්ගේ පවුකොන්තරත් බාර අරගෙන විග්‍රහ විවේචන කරන්න පෙළඹෙනවා. එනතම් පොත්පත් කියවන්න පෙළඹෙනවා. එහෙම නැත්නම් নানা ප්‍රදේවල් වලට පෙළඹෙනවා අර වඩා වැදගත් වඩා ප්‍රත්‍යක්ෂ ඥානයට ලං වෙන අදුක්කම සුඛ වේදනාව අතාරින්නත් ළඟට අතාරින්න බැරි හේතුව භාවනා කරනකොට එන ආ දුක් වේදනා විඳගෙන සුඛ වේදනාටපත් වෙනකොට ඒ යෝගාවචර භාවනා රතියක් පහළ වෙනවා මේ භාවනා රතිය ප්‍රතිඵලදායකයි. නිරාමිස දුක් සුඛගෙන දෙන සුළු. නමුත් මේ නිරාමිස සුඛය අවසානයේ උපේක්ෂාව පැත්තට ලං වෙනකොට බලුව ගසා දාලා නැගිටලා. එනකොට මේක අන්ධකාර ස්වරූපයක් එතන තියෙනවා. දක්වන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒක සම කරන්න පුළුවන් අවිද්‍යාවටයි කියලා අතුවාව බොහෝ ප්‍රසිද්ධ පිළිගන්නවා. ඉතින් අපි බෞද්ධ ධර්මයේ අවිද්‍යාව දැනගෙන විද්‍යාවට නැගින්නේ. ඒගොල්ලන්ට ඕනේ අවිද්‍යාව අයින් කරලා විද්‍යාවට යන්න. කවදාවත් කරන්නේ නැහැ. අවිද්‍යාව දැනගෙන අවිද්‍යාව නැති කිරීමයි විද්‍යාව කියන්නේ වෙනම කියලා විද්‍යාවක් නෙවෙයි සාසනෙන්නේ. ඒක නිසා අදුක්කම සුඛ වේසේ ඉදිරිපත් වෙන්නා වූ මේ අන්ධමන්ද කරවන්නා වූ අන්ධකාර වූ දුක්ඛීවන වූ අවිද්‍යාව වෙනකොට නැගිටලා යනව නැහැ. තමන්ගේ ප්‍රයත්නේ බහා තබනවන ආතාපි සම්පජානෝ සත්‍තිමා විනේය ලෝකේ අභිජා දෝමනස්සං කියේ මේ සෑම ප්‍රතිපත්තානෙකට සම්බන්ධ කරනවා මේ ධ්‍රුව පදය නැති නිකම්ම නිකන් යෝගාවතරයක් බවට පත් වෙනවා. එනිසා මේ ධ්‍රුව පදයෙන් සඳහන් කරන සත්‍තිමා විනේය ලෝකේ අභිජා දෝමනස්සං ආතාපි සම්පජානෝ සත්‍තිමා විනේය ලෝකේ අභිජා දෝමනස්සං කියන මේ කාරණා හතර කාය විපස්සනායේදී ඵලතාපල් වලට වඩා වෙනස් නූනවරක් වෙනස් මේකයක් මෙතන දිගක්. නමුත් මූලික හැදෙන අසින දකින වීර්යයක් අවශ්‍යයි. අධික දුකේදී අපි ගත කාගෙන සිහින්ෙන් දාඩිය දාගෙන උඩු කල්ල දිවේ කියලා හද කරගෙන ආරම්භ ධාතු ක්‍රියාත්මක කරන වෙලාව ඒකත් ආතාව වීර්යය. තර සුඛ වේදනාව ආපුවාම ඒක සුඛ වේදනාවක් මේක රාගාංශයේ තියෙනක මෙහෙම කරන්න ඕනේ කියලා ඒකට වල්මත් වෙන්නේ නැතුව ඊවරණපත් වේස වාසේ ඊවාම මෙහෙ කරගෙන යනකොට එතන ඉති වේගයක් ඕන කරනවා. ඒ මොකද පිට වේගයට ඇලීම ප්‍රධානක. ඒ ඇලීම බහා තබලා මෙනෙහි පිට ඉදිරිපත් කර ගන්න නම් තමන්ගේම අපේ මානසික ගලවන වාගේ ඇට ගලවන වාගේ හරි ලොකු විස්තරණ අධ්‍යාත්මික මේ දෙකමත් කරලා ඉස්සරහට යනකොට ඇතිවෙන්නා වූ මේ අදුක්කම සුඛ වේදනාව නැත්නම් අවිද්‍යාවේ මූණුවර නිබ්බිදා ඥානයක් වශයෙන් පහළ වෙන්නා වූ මේ මූණුවරේදී පසුබාහන ප්‍රදේශයේ බලනකොට අපේ සංසාරේ කොච්චර දිගද කියලා කෙනෙකුට නම් අනිත් බෑ. මේක පිළිබඳව ගොඩක් සංවේගයනේ පහළ වෙන්නේ ගොඩක් තියුණු යෝගාවචරයට. ඒ මොකද භාවනා කරව නැති පොත පෙරලපු ඇත්තන්ට නම් දුක් වේදනාව කියන්නේ කොච්චර ප්‍රකට දෙයක්ද? ඊහා සමාන මේ කෙනාට පොත කැලෙන්ද ගල් පිළිමයක ඔළු හොල්ලන තරමට කතා කරලා පෙන්වන්න පුළුවන් සුඛ වේදනා කියන්නේ මෙහිමයි ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන වශයෙන් පෙන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ පුද්ගලයාට අදුක්කම සුඛ වේදනාවත් අර තරමටම ප්‍රසිද්ධව පෙන්ලා දෙන්න පුළුවන්. නමුත් භාවනා කරපු කෙනා නම් දන්නවා පැහැදිලි මේ වගේ ಗುಣ විශේෂයක් කියලා. අනුමාන ඥාණයට තර්ක ඥාණයට සුඛ දුක්ඛ අදුක්කම සුඛ සමාන රසයක් දෙනවා. නමුත් භාවනා කරපු කෙනාට නම් ඊට හාත්පසුම වෙනස්. සුඛ දුක්ඛ වේදනාවට වඩා සම්පූර්ණ මත් කරන සුළු ප්‍රකට කරලා පෙන්වන්න බැරි අන්දමන්ද කරන ස්වරූපයෙන් තමයි අදුක්කම සුඛ වේදනා මතුවේ. ඒක නිසා කතා වැඩ කරගෙන කතා කරනකොට තේරෙනවා. මේක අතු ආව එක තැනක විචිතව සඳහන් කරනවා අඤ්ඤෝයි ආවසෝ ගත කස්ස මග්ගෝ කියලා. ගමන් ගමන කරපු කෙනාගේ මාර්ගය වෙනස්. නොගිය කෙනාට නොද පොත බලපු කෙනාට මේ තුනම එකයි. එනිසා දුක දුක දුක දැනගත්තා නම් අදුක්කම සුඛ වේදනා මොකද්ද කියලා එයත් කියනවා. කිව්වට මොකද එතෙන්ටපත් උනාට පස්සේ සම්පූර්ණ අන්දවන්න සම්පූර්ණ කරකොලත ඇරියා වගේ. නමුත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනා විතරයි පොත් බලලා උපාධි ලබා ගන්නට එහෙම නැත්නම් කාටරි කියලා දෙන්නට එහෙම නැත්නම් තමන්ගේ නාම අපරාල ලාමක ආසාල ඉෂ්ට කරන කෙනාට ඒකේ හානියක් වෙන්නේ නැහැ මොකද එයාට අවබෝධ කළත් එකයි නැතත් එකයි. නිසා යෝගාවචරය මේ පිළිබඳව මේ ප්‍රශ්නේදී තාමත් සංවේදී වෙන්න ඕන. අදුක්කම සුඛ වේදනාව නොදැනී යාම ස්වභාවිකයි. මේ නිසායි බණ අහන්නේ, මේ නිසායි මේ වෙලාව අපි වැඩියෙන් අර ආතාප වේගය යොදවන්නේ, මේ නිසායි අපි අල්ලතු ලෑස්ති වෙන්නේ. මේ නිසායි අපිට කලින් බුදුහාමුදුර ලෝකේ පහළ වෙලා මේ බුද්ධ බුද්ධ ශාසනයක් ඇති කළා තියෙන්නේ. මොකද ඒක නොසලකලා ගියාට අපිට හරියන්නේ නැහැ. ඒ මොකද මෙතන තියෙන්නේ මායාකාරී ස්වરૂපයක්. මේ මායාකාරී ස්වરૂපේ මේ පරික්ෂණය සමත් වෙච්ච කෙනාට පමණයි මෙන්න අදුක්කම සුඛ වේදනාව, මෙන්න අවිද්‍යාව, මම මේ අවිද්‍යාවට සුවසේ මුණ දුන්නා අත් සුද්ධක්ඛ්‍ය අර සුඛ දුක්ඛ වේදනාව ඉක්මවලා සුඛ වේදනාවේදී උදම් වෙලා ක්‍රමයෙන් හිත අදුක්කම සුඛ වේදනාව පැත්තට මොනවද තේරෙන්නේ නැති නොදැනී යන මට්ටමට එනකොට එතනදී නිකන් කාන්තාරයකට ජලකඳක් බී ගත්තා වාගේ අන්දබන්ද වෙලා යනවා පාර නැතුව යනවා ආන්නේ තත්තරපත් වෙනකොට ඒ යෝගාවචර ආශ්‍රපපත් වෙනවා ඒ නිසා අපේ දැන් සාමාන්‍ය ඕනම විශේෂයෙන්ම මේක ප්‍රකටයි ආනාපාන සති භාවනාදී මොකද ආනාපාන සති භාවනාව ස්වභාවයෙන්ම සාන්තයි සුඛයි. නිසා භාවනා කරනකොට ඉක්මනට අරමුණ නොදැනෙන මට්ටමටපත් වෙනවා. ඒ ඒ දුර්වලකම නැති කරන්නටමයි මේ පිම්බීම හැකිලිම භාවනාව ගුරුමේ පහළ වෙලා තියෙන්නේ. පිම්බීම හැකිලිම භාවනාවේ දීතිය ප්‍රස්ථාරයේ දෙදේ ටිකක් වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම නොදැනී යනවා නෙවෙයි වේසේ මාරු වෙනවා. මෙන්න මේ වේසේ මාරු වුණාට පස්සේ වේසේ මාරු වෙන්න ඉස්සරලා තිබුණ තත්ත්වයට වැඩිය වෙනස දැරුම් ගන්න ගන්න බැරි නම් යෝගාවචරයට ඒ යෝගාවචරය ඒකාන්තයෙන්ම ආනාපානීයදී වගේම අසම තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා යෝගාවචරය පටන් අර ගන්නකොට දැනගන්න ඕනේ ආරම්භයේදී අරමුණ ගොරෝසුයි. ආනාපාන නාසුදු හොඳට පුරවාගෙන ඇතිල්ලීමක් දැනගෙන ඇතුල් වෙනවා පිට වෙනවා හොඳට තේරෙනවා. නමුත් ඉක්මනට මේක යටපත් වෙනවා හිතවිලි වලින් වේදනාව වලින් ශබ්ද නිසා. නමුත් අධිත අධිෂ්ඨාණයෙන් ගණන් කිරීමේ ක්‍රමයෙන් යටිපිලි යටපත් කරගෙන සාධන දැනක වාඩි වීමෙන් අධේ යටපත් කරගෙන හොඳට සක්මන් කිරීමෙන් කල්ලාතු වේදනාව යටපත් කරගෙන ආදී උපක්‍රම කරුවොත් ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා අර හැමදාම මුලින් මුලින් මුලින් මුලින් විඳින්න වෙන වේදනා තත්ත්වය යට කරගෙන සාමාන්‍ය ආනාපානට හිත දාගන්න. අන්න එතකොට දැන් මගේ හිත ආනාපානයත් එක්කම පවතිනවා කියන විශ්වාසය යෝගාගට ඇති වෙනවා. ඒක ලොකු ස්පාසුවක්. මෙන්න මේ ස්පාසුව තුළ ඉන්නකොට උගාක් වෙලාවට කියන දේ තමයි එක්ක නිින්දට වැටෙනවා. ඒ නැත්නම් ආනාපානෙ නොපෙනියනවා. ඉතින් මේ නිසා මේ වෙලාවට බුද්ධ ආනුසතිය කරනවා සමහර අයත්. එතන වෙන කර්මස්ථානයකට යනවා. හොද හොද මඩේ දානවා වගේ වැඩක්. ඒක සඳහා සාකච්ඡා කරනකොට අපේ අපවත් පිළිගු සාංශ නිතරම මතක් කරන්නේ ආනාපාන යෝගාවචරයට ඒ විස්තර මොනවාක්වත් නැතුව අපි ආනාපාන යොදවනවා. ළඟින් ආශ්‍රය කරනවා. ඒ විස්තර කියනකොට ඒ යෝගාවචරය ටික දවසක් භාවනා කරනකොට අවිල මතක් කරනවා. මෙච්චර වෙලා ගියාට පස්සේ මම දන්නේ නැහැ කොහොන ඉඳට වැටුණා වාගේ. ඒ නැත්තම් මොකද්ද මම අරමුණ නැති වුණා නේද කියලා හිත වික්ෂිප්ත භාවයටපත් වෙනවා. ඒ නිසා එයින් එහාට භාවනා ගෙනිය ගන්න බෑ. ආයෙ ටික වෙලා ගිහලා සම්පූර්ණ සුවාසයක් කරලා අන්නානපානේ ආයමත් වෙනවා කියලා මේ යෝගාවචරයාගේම කටේ ප්‍රත්‍යක්ෂ ඥාණයම ප්‍රකාශ වෙනකොට පිළිගැනීමක් කරනවා ආනාපානේ ඇති වුණ තමයි. ආනාපානේ මුල ප්‍රකටයි. ක්‍රමයෙන් ඒ සුඛයෙන් යුක්තව ඒ ගත ගත කරලා අවසානයේක නොදැනෙන තැනටපත් වෙන නිසා අද ඊයට වඩා නැත්නම් ඉස්සලා පරියන්කට වඩා මේ නොදැනෙන තැන දැනෙනවා කියනවා බලනවා කියන හැකි සංඥාවෙන්ම දිගට භාවනා කරන්න ඉන්නේ. මේ ඇති සංඥාව නැහැ කියලා කියන්නේ නැතුව මෙතන තියෙනවා. එතන ඕම හිත පවත්වාගෙන යන ගතිය මේ යෝගාවචරයාගේ පෙරකල පාරමිතා ශක්තිය නිස්සේ ප්‍රමාණය හැටියට වෙනස් වෙනවා. යම් කිසි කෙනෙක් හොඳට පෙරකලා වූ පාරමිතාත්ම සම්පූර්ණ වෙච්ච කෙනෙක්ට ගුරුවරයා විසින් ඒ ගුරුසු දුක් වේදනා සුඛ වේදනා අයින් කරලා අදුක්කම සුඛ වේදනාවමයි සරුවචනාංශ මේකේ අදහස් කරලා තියෙන්නේ දැන් මේ යෝගාවචරයත් එතෙන්දයිපත් කරලා තියෙන්නේ ඒ නිසා ඒකට ආරාධනා පූර්වක ඒකට ලෑස්ති වෙලා මුලින් ඉඳලාම ඒ ශාකරමි නෑ කියන්න එපා තියෙනවා කියන හැඟීමෙන් බලන්න කිව්වහම ඒ ගුරුවරයාට වඳින තරමට ලොකු ප්‍රසාදයක් පහළ වෙනවා ශිෂ්‍යයා තුළ ඒක ලොකු පාර පෙන්නීලක් අතරමං වෙච්ච කෙනාට නමුත් සමහර ඇත්තන්ට එතෙන් ගියත් ඒ කාරණාව තේරුම් ගත්තත් තවත් එතන නිින්දට වැටෙන ගතිය ඒ නැත්නම් හිත වික්ෂිප්ත වෙන ගතිය දිගට පවතිනවා. ඒ පුද්ගලයාට එතන ඉඳගෙන ඉතුරු පාරමිතා ටික පුරන්න සිද්ධ වෙනවා ඒකට. ඊ타ත්මක ඉවසිල්ලෙන් මෛත්‍රියෙන් ආදී පාරමිතා ධර්ම පුරමින් මේ දක්ෂතාවය දිනු කිරීම තමයි ඒ යෝගාවචරයාගේ භාවනාව කියන්නේ. ඒ නිසා අදුක්කම සුඛ වේදනා මට්ටමට හිතපත් වුණාට පස්සේ යෝගාවචරය තුළ අවාසනාවකට වගේ ක්‍රියාත්මක වෙන ඒ වංචනික ධර්ම ටික තේරුම් අරගන්න බැරි වුණොත් හැමදාම භාවනාව අන්ධකාරයකට යනවා. කලබල තත්ත්වකින් හමාර වෙනවා. තමයි භාවනා කෙරුවයි කියලා නම්බුකාර විදිහට කියන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. අදිෂ්ඨාන ශක්තිය පිරිනව, පෞෂත්වය පිරිනව. ඒක නිසා මේ අවිද්‍යාවේ ස්වභාවයනේ මේ කෙලෙස් වල ස්වභාවයනේ වැඩ කරගෙන යන වැඩේට බාධා කරනවා. කෙලසනවා, අවුල් කරනවා. මෙන්න මේ தත්ත්වයටපත් වුණාට පස්සේ මෙන්න මේ தත්ත්වෙම සාකච්ඡා කරන්න කිසි. නැත්නම් භාවනා එපා වෙනවා. ඉඳගෙන ඉන්නකොටත් එපා වෙනවා, ඇවිදිනකොටත් එපා වෙනවා, වැඩ කරනකොටත් එපා. අනිත් අතේ භාවනා කරන අයටත් කියන්න හිතෙනවා වැඩක් නැහැ මේ කාලේ භාවනා කරලා නිවන් ලබන්න බෑ කියලා. මෙන්න මේකටම වුණ දෙන්න. ඊයස තත්ත පහළ වෙනවා. ඒකාකාරී තත්ත පහළ වෙනවා. මෙවුවා අපි හංගන්න පටන් අරගත්තොත් ඒවා නිසි නිඳ වැඩේ. හංගන්න නෙවෙයි එළියටම ගන්නවා. මූණටම මූණ දෙන්නවා. පරියන්කේදී නම් මෙනෙහි කරන්නවා. වෙන වෙලාවක නම් වහාම කර්මස්ථානාචාර්යවරේ හමු වෙලා මට දැන් කමඨාන් සුද්ධ කරන්නත් එපා වෙනවා. කියන්න දෙයක් නැහැ. භාවනාව එක තැනමයි. ආදි වශයෙන් මේ කියන අඳ දුක් ගැන විදි. අඳෝන. කර්මස්ථානාචාර්යවරට ඉතර අලුත් දේවල් නෙවෙයි. ඒක තමයි භාවනාව හැදෙනකොට භාවනාව වැඩනකොට අලුත් ශේෂ්ත්‍රයකට හිත පිවිසෙනකොට ඇති. නමුත් යෝගාවචර හැම වෙලාවෙම අර පුංචි දරුවෙක් වාගේ හැම වෙලාවෙම ඉල්ලන්නේ මේ සුඛ දුක්ඛ වේදනාමයි. අදුක්කම සුඛ වේදනාවට එනකොට ආසකරයි. ආන්නේ අසරණ වීම ස්වභාවික දෙයක් අටුවාවේ මේක හොඳ නිදර්ශනයක් ගෙන හරපාන මිගපද වළංජන උපමාවට. මාසද්දෙක් මුව ඩඩයක් කාලේ මුවෙකුට විද්දට පස්සේ ඒ මුව ඊ කාගෙන ලේ පෙර පෙර දුවන. ඒ දුවගෙන යනකොට ලේත් ඒ වැද්දට මඟ දක්වනවා. ඒ විතරක් නෙවෙයි අර පිම්මට පයින්නකොට කුරේට පස්ස හැරෙන නිසාත් කුර පාර දිගෙත් එනවා. මුවා මේ වැත දන්නවා මේ සතා වේගෙන් දුවන දුවන ලේ හැලම වැඩි වෙනවා. මේ ඉක්මනට හති වැටලා වැටෙනවා. නමුත් අර බය නිසා, කම්පණය නිසා මේ වෙලාවේ පණ එපා කියලා දුවන වෙලාව. ඒ නිසා වැද්දා දිගට එනවා. ඉතින් ඒ උපමාවක් වෙන්නලා මතක් කරනවා. යම් වෙලාවකට මේ මුවා දුවගෙන ගිහිල්ලා ගල් පොත්තක් කඩින් දුවගෙන ගියා නම් Taman එලවාගෙන ගිය පාර දිගේ අවධාන ගල් මොත්ත දකින්නකොටම ඕනේ ඉන් යහට කුර ලකුණු නැති වෙනවා. නමුත් අර දුවගෙන ආපු කුරුවල තිබුණු පස් ඒ ගල්පොත්ත උද තැම්පත් වෙලා තියෙන ආකාරය දකිනකොට බුවා දැන ගන්නවා දැන් මේ දුවගෙන ආපේකේ ගලේ ආද්දේ නැහැ ලකුණ නැහැ නමුත් අර පස් තින්ගිත්තක් වැටිලා යන්තමට පටන් ගන්න ගන්න පුළුවන් නමුත් බොහොම ශීක්‍රයෙන් ගල්පොත්ත උදදී බුවා දුවපු අත දැනගන්න බැරි නමුත් මුව වැද්දා මුව අන්තරස් දානුනායි කියලා එහෙම හිතන්නේ නැහැ එයා දන්නවා මේ ගලේ පාර හිටින්නේ නැහැ. ඒ නිසා එයා ඒ ආපු ඒක දිගේම එහා කෙළවරට යනකම් ගිහිල්ලා එහා කෙළවරෙන් බලනවා බොහෝම සූක්ෂම මේ දැක්කා වූ සමානව මුව පාද ලාංඡ මුව කුර ලාංඡන දැක ගන්න පුළුවන් කියලා. දැක්කනම් ඒ ගල තිබුණා මේක ගැන කල්පනා කරලා ප්‍රමා වෙන්නේ අර කුල ලාංඡනේ දිගේම යනවා බොහෝම ළඟතනක සතා වැටිලා ඉඳී කියලා. අන්න ඒ වගේ තමයි භාවනා කරගෙන යනකොට විශේෂයෙන්ම මේක මේ මිගපද කලංජන ක්‍රමයේ දෙකටම සාධාරණයි. පිම්බීම හැකිලිම ආනාපාන කියන දෙකටම. නමුත් මේ පිම්බීම හැකිලිමට සාපේක්ෂව කතා කරනවා නම් හොඳට ප්‍රකට වේගෙන එන පිම්බීම හැකිලිම නැත්නම් පිම්බීම හැකිලිමට හිත යෙදුවට පස්සේ වඩ වඩාත් ප්‍රකට වෙන්න පටන් අරගන්න ගතිය පිම්බීම හැකිලිම තියෙන එක ලාභයක්. අරමුණ වේග වෙන්න ගන්න. හිත වේග වෙන්න ගන්න. ඒකල අරමුණයි හිතයි උල්ලුවන් තරම් ලඟ වෙන්න පටන් ගන්නවා. මේක යෝගාචරයට නෑ බෑ කියන බැරි අත්දැකීම. මෙන්න මේකේ මුදුන්පත් වීම. අරමුණත් හිතත් එකිනෙක හරියට කාකොටා වැඩෙන කිට්ටු බල්ලෝ දෙන්නෙක් වාගේ. අන්තිමට දෙන්න එකට වැඩලා කාකොටා ගන්නවා වගේ සම්පූර්ණ අරමුණයි හිතයි බැට ගැනීමක් හිතේ. ආන්න එතකොට මේ බඩේද සිද්ධ වෙන්නේ කඳේද සිද්ධ වෙන්නේ කියන එක මතක නැහැ. මේ මගේද අනුන්ගේද කියන එක මතක නැති වෙලා සම්පූර්ණ යෝගාවචරයාගේ හිතයි අරමුණයි එකතැන. එක තැන් වුණාට පස්සේ ක්‍රමයේ ඒ අත්දැකීම සිහිල් සිහිල් වේගෙන යනකොට නැවතත් ඒ යෝගාවචරයට සද්ද ඇහෙන පිම්බීම හැකිලීමේ විවිධ ආකාර පේන කය වැටහෙන හිතවිලි ටිකෙන් ටික නගින මානසිකත්වයකට වැටෙනවා. අන්න එතෙන්ට එනකොට යෝගාවචරය හරියට ගල උඩින් පැනගෙන ගිහිල්ලා ගලින් එහා පැත්තේ කුර ලකුණ හොයන වැද්දා වගේ හොඳට සැලකිලිමත් වෙන්න ඕන අරතරම් ප්‍රකටව පුර ලකුණු නැති වුණාට මේ මුවාගේ ගත්ත අනෙක් ලකුණු ඔක්කොම දිහා බලලා ආය පටන් ගන්න පුර ලකුණ හොයා ගන්නවයි කියන එක හරියට නිකන් පිදුරු ගාලක නැති වෙච්ච ඉදි කට්ටක් හොයනවා. මේ වෙලාවේ ඇතෙක් ඉදි කට්ටක් ගන්නට හොඳේ දික් කරන්න වගේ යෝගාචරය මුළු ශක්තිය යොදා. ප්‍රයාන්තම් මතුවේගෙන එන පිම්බීම හැකිලිමේ ආඩේ ලාංඡනය අනිකුත් අරමුණු අතර මැද තෝරාගත්තොත් වෙන් කරගත්තොත් යෝගාවචරයා අත්තල කඩාගෙන නැතුව අත්තල අල්ලාගෙන තනියේ දණ්ඩක එකඩ වෙන පුද්ගලෙක් වගේ අගාධ මැදට යන්න යන්න යන්න අත්තල සරල කරගන්න. මේක හුඟක් වෙලාවට ආරම්භයක් වාගේ. නමුත් ධර්මයේ පෙන්ලා දෙන්න පුළුවන්. ඒ ධර්මයේ පෙන්ලා දුන්නොත් මෙතන මෙහිර වෙන යෝග ආචරයකට නම් ඒක ලොකු අමා බින්දුවක් වෙනවා. ලොකු රසයක් ඇති වෙනවා. ඒ වුණත් ඊට පහුවෙන්ද ආයෙ වැරදෙන්නේ. මේක දහස්වර කරන්න ඕන. දහස්වර කරන කරන කරනකොට තමයි මේ හිතක් මේ සාමාන්‍ය ප්‍රඥප්ති ලෝකේ ඉඳලා විපාක විදර්ශනාවට නැත්නම් පරමාර්ථ පැත්තට වැඩෙනකොට මෙන්න මේ වගේ පෙරලියක් සිද්ධ වෙනවා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා මේකට කෝල ගති ආධුනික ගති කෝඩු ගති පාළ වෙනවා. නමුත් පහු වෙනකොට ඒක හරියට අල්ලා ගන්න පුළුවන් වුණොත් ඒ අල්ලා ගත්තා වූ ආඩ්‍ය දිගේ ලකුණ දිගේ එහා පැත්තට දිගට යනකොට ළඟ ළඟට ඕම් ශීඝ්‍ර විපස්සනා ඥාන පාළ වෙන්න පටන් ගන්නවා. නමුත් උඟ දෙනේ ඒ වෙලාවේදී පස්සෙත් හොඳටම බලාපොරොත්තු වෙනවා කලින් තිබුණා වගේ බරපතල විදියට මේ ඒ හැඩ ඒ නිල ඒ ලකුණු ඒ ආකාරය ඒ සතහන් දකින්න. නමුත් එහෙම නැහැ. ඒ වෙලාවේ තියෙන තියෙන අර මුලින් දකපු ලකුණු වල ආඩේ ලාංඡනය විතර. ආනාපානය කරගෙන යනකොට හොඳටම මේ වෙලාවේදී නාසිකාග්‍රයෙන් හිත ගෙඩියෙන් ඉඳ තියෙනවා. කයි පහසුකම් ආලෝක එනතම් පාවෙන ගති වගේ දේවල් නිසා මේ දේ ආනාපානෙ ලැබුණා වූ මූලික සංඥාව අසරණ වෙන්නේ අසරණ වුණොත් අර එකම වලල්ල යමි මැටි පාගෙන මහලු මීගොනෙක් වාගේ අපේ භාවනාව නැවත නැවතත් එක තැන කරකවෙන්න පටන් ගන්නවා. යෝගාචරය අවස්ථාවේදී සතිමා කියන කරේ සම්පජඤ්ඤ ගුණය ඇති කර ගන්න ඕනේ. මේ තමන් වඩ아가න අරමුණමයි. නමුත් අරමුණ දැන් උගා සිව්. වෙනත් ආකාරයකින් වෙනත් සටහනකින් පේනවා නමුත් ඒකමයි මේ තියෙන්නේ නැති උනායි කියන්න දෙන්න එපා අන්තර්දාන උනායි කියන්න හිතත් නරකයි නින්දට වැටෙන්න දෙන්න නරකයි කල්පනාවෙන්ට නරකයි මේ වෙලාවේ හොඳටම තේරුම් ගන්න ඉදිරියට යනවනම් අන්න නිවේදනාන පස්සනාවේ 1 2 3 කියන පන්ති තුන ඉවර කෙරුවා මේ නිසාම අද භාවනා ක්‍රම රාශියක් ලෝකේ තියෙනවා තන්නිකරම වගේ වේදනාන පස්සනාව විස්තර කරගෙන යනවා ඒකට හේතුව මොකද ඒකේ දැනෙන දුරට මේ භාවනා චිත්ත වීතියක් සම්පූර්ණ කළ අලව දෙනවා. මේ පටන් අරගන්නේ අර කායන පසන ක්‍රමයට තමයි. ඒ නිසා මේ දේ අත්දැක්ක භාවනා වශයෙන් අත්දැක්ක මේ ආකාරයේ මේක කොට බේරා ගන්න බැරි වුණොත් මේක දිගහැරලා ගැටේ ලියා ගන්න බැරි වුණොත් ඉතින් ඒ යෝගාවචරයට සංසාරික වාසනාව ලැබෙනවා. කොච්චර කාලයක් හරි ඔහේ භාවනා කර කර ඉන්න පුළුවන්. බුද්ධෝත්පාද කාලයක් ලැබුණා කියලා ඇති හරයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මෙයයි අපි සාකච්ඡා කළ යුත්තේ. මේකයි යෝගාවචරය විසින් කමට අනුසුද්ධ කළ යුත්තේ. මේකයි සාකච්ඡාවදී මත කර යුත්තේ. මොකද මේක හරිම විචිත්‍රයි. විවිධාකාරයෙන් මේක යෝගාවචරය අද එක දවසකින් වැටුවාට තව දවසකින් තව විදිහට වටනවා. නමුත් මේ අනුතින සීමිත වෙස්මුණු ගන්නවා. සර්වචනාසේ දේශනා කරනවා මොනම අරමුණක් හෝ Taman දැක්කා, වටහා ගත්තා, ප්‍රත්‍යක්ෂ කළා කියනතර ඒ අරමුණේ ඇත්තා වූ අතීත අනාගත පච්චුප්පන්න කියන කාලත්‍රයට අයිති හැම සටහනක් හැම හැම ආකාරයක දැකගatiයි. ඕලාරික සුඛම කියන දෙකම දැකගatiයි. අජත්ත වෛද්‍යා කියන දෙකම දැකගatiයි. හීන ප්‍රේණික කියන දෙකම දැනගatiයි. දුර ළඟ කියන දෙකම දැනගatiයි. නමුත් ඕනෙම යෝගාවචරේ කිනා වෙලා කමට අනුසුද්ධ කරන්න එන්නේ අජත්ත වශයෙන්, ඕලාරික වශයෙන්, ප්‍රිය වශයෙන්, ප්‍රකට වශයෙන් පේනවනම් තමයි. එහෙම නෙවෙයි අරමුණ සාමාන්‍ය බාහිර දෙනවා වෙන වගේ තේ වෙලාවට පේන්න ඉඩ තියෙනවා. නමුත් අරමුණ දිගේම පවත්වාගෙන සතිය තියෙනවා නම් ඒ වගේ මත් වෙන්න දෙයක් නැහැ. තමන් දන්නවා මේ අරමුණම තමයි. මේ අරමුණ බලා හිටපු තැනම තමයි. ඒ වගේම අප්‍රියව පේනවා. අරමුණ පේනවා. ඉතින් මොකද කියලා ඕක හිත කරන්න පුළුවන් නේද කියලා පරියන්කේ නැගිටලා යන වෙලාවක් එනවා. එතකොට වෙන්නේ ආයෙත් පරියන්කේ මුල ඉඳලා ඔතෙන්ට එනකන් සංසාරේ කවදා හරි ඔතෙන්ට එනකන් මේ භාවනා වර්ධනය එතකන් අතර වෙනවා. ඒ වගේම තමයි ඕලාරිකෝ පේන්නත් පුළුවන් සුකුමෝ පේන්නත් පුළුවන්. මෙන්න මේ කාරණා 11ම දැනගත්තොත් තමයි අපි අරමුණ දැනගත්ත වෙන්නේ. මේ වේදනානුපස්සනාදිගේ විස්තර කරනකොට මේ විදිහට මේ අදුක්කම සුඛ වේදනාවට ආවට පස්සේ බොහෝ විට මත් කරවලා මන්දෝත්සහය කරවලා බැරි සංඥාව ඇති කරවලා පස්සට දාන ගතියක් තියෙනවා. හැබැයි ඒක ඉන්නේ කවදාකවත් සතිපට්ඨාන එනාපු අන්ධ පු탁 දැනට එන්නේ නැහැ. ඒ වගේම තමයි සෝවාන් වෙච්ච කෙනාට එන්නේ නැහැ. ඒ මොකද අර අපි කලින් නිදර්ශනයක් ගත්තා හිතලා බලලා තර්ක ක්‍රමයට ගන්න කෙනාට සුඛයත් එකයි දුකත් එකයි අදුක්කම සුඛයත් එකයි කියලා ඕන තරම් තර්කයෙන් පෙන්ලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ පුදුලා භාවනා කරලා කියන මම අදුක්කම සුඛ වේදනාවත් මට අල්ලන්න පුළුවන්. මොකද ඇත්තටම කරනකොට නම් අල්ලන්න බැරි තත්ත්වය තමයි ආධුනිකයාගේ හැටි. තෝමියාගේ ධර්මදේ භාවනා කරලා කාරණාව තේරුම් අරගෙන මම මේකම අල්ලන්න ඕනෑ කියලා දැඩි අධිෂ්ඨානය කරගෙන ගියොත් යෝගාවචරයට ඒක එන්ටේ එන්ටේ එන්ටේ මේ අදුක්කම සුඛ වේදනාව ඒකයත් ආ වූ නිර්වින්දන ගතිය ඒකාකාරීකම එපා කරන ගතිය බොඳ වෙච්ච ගතිය වක්කාර ගතිය එන්නකොටම අඳුර ගන්න. එනකොට මම අඳුර ගන්නවා හරි. මම මේකට තමයි බලන්න හිටියේ ඕන ආවයි කියලා. එතකොට ඒකත් හරියට ඒ කියන්නේ යෝගාවචරගේ සූරකම නිසා දක්ෂකම නිසා අදුක්කම සුඛ වේදනාව වගේ ප්‍රකට කර ගන්න පුළුවන්. අනිත් ඉදාට යෝගාවචරයට ඇඟට ලේ උනනවා. ඒ යෝගාවචරයට පුළුවන් වැටෙන ගතිය තාමත් තිබුණට තනියම පැත්තකටලා භාවනා කරන්න සුදුසුකම් තියෙනවා. ඒ මොකද එයා වැටුණත් ටික වේලාවකින් දන්නවා මේ මට ලකුණු දැන් පහළ වෙලා තියෙන්නේ මේ ලකුණු වල තියෙන්නේ මත් කරන ගතිය. අන්දමන්ද ගතිය. අවිද්‍යාවේ ස්වභාවය. මේවා තමයි මට අල්ලගන්න ඕන වෙලා තිබුණේ. දැන් මේ වෙලාව හිත වට්ටන්ට තරකයි. දැන් මේ වෙලාව හිතට අරමුණ නැති උනායි කියන්න තරකයි. මේකටම සාදර වෙන්න ඕනේ. මේකටම මම මුණ දෙන්න ඕනේ. ආහනේ විදියට මේ සෝවාන් මාර්ගඵල ලැබූ පුද්ගලයාට පවා මේ අන්දමන්ද භාවය නැවතෙනවා. නැවතෙනකොට নানা ආකාර ධර්ම මෙනෙහි කරමින් නැත්නම් බුද්ධානුසතිත අරමුණ මෙනෙහි කරමින් විහිළු කරන්න යන්න නරකයි. මෙච්චර වෙලා භාවනා කළේ මේ අදුක්කම සුඛ වේදනා මතු කරගන්න තමයි. මෙච්චර වෙලා භාවනා කළේ මේ අවිද්‍යාව කියන හැඟවි වැඩ කරන හොරපුලේ හොරමුලේ නායකයා අල්ලගන්න තමයි. දැන් හොරපුලේ නායකයා අහුවෙලා. නමුත් හොරමුලේ නායක කවදාත් හොරකම් කරන්නේ නැහැ. බොහොම හොඳ මහත්ම ගතිය ඇති කෙනෙක්. හැබැයි ඔක්කොටම ඔපිනියන් දෙන්නේ මෙයා තමයි. එනිසා මේ මිනිසයා හරියට නඩුව මෙහෙවෙ නැත්තම් නිවැරදි කාර්ය කරන්න ඉඩ තියෙනවා. එයා පෙනී හිටින්නේ කිසිම ඡන්දපරස පුද්ගලයෙක් වශයෙන් නෙවෙයි. මොහු සෑම දෙයකටම මුල. අනුශේෂ ස්වභාවය හැටිමයි. නිසා එතෙන් දෙනකොට නඩුව නතර කරලා භාවනා නතර කරලා සලුවකසා දාලා නැගිටිනවා නම් ඉතින් යෝගාචරයේ තියෙන සාකච්ඡා අනුග්‍රහිතය අඩුපාඩුකම් තමයි පෙන්වන්නේ. මේ ගතිය ධර්ම දේශනාවකින් දෙන්න බෑ. සීලකින් දෙන්න බෑ. සමතෙන් ගෙන්න බෑ විපස්සනා වේදෙන්න බෑ. මේක අවශ්‍යලා මතු කරලා දෙන්නේ ඒකාන්තයෙන් සාකච්ඡාවෙන්ම. ඒ නිසා කොච්චර කාලයක් භාවනා කරපු කෙනෙක් වුණත් මේ කල්යාණ මිත්‍යා දැකපු දවසේ ඒ බණ ඒ ධර්මය ඇහිති ගම අර මෙතෙක් කල් කරේ කොහොම එදා මල් පිපෙන්නා වාගේ ඉඳ පටන් ගන්නවා. නමුත් මේකත් කවදාකවත් එක සැරේ වෙන එකක් නෙවෙයි කීප වතාවක් ඒකට මූණ දෙමින් ඒකට සාර්ථකව මූණ දෙමින් සාතර වීමෙන් කරන දෙයක් එන්ටෙන් ටෙන් ටෙන් යෝගාවචරය එවැනි චක්‍ර රාශි රාශි අත්දකින්න පටන් ගන්නවා. ඒක පරියන්කයකදී අදුක්කම සුඛ වේදනාව ඇවිල්ලා මතුවෙන්න ඉස්සර වෙලා හරි හැටියට මතුවෙන්න ඉස්සර නැගිටලා යනවා මුලින්. පස්සේ බණ අහලා හිතා ගන්නවා කමඨාන් සුද්ධන කෙරුවත් කාරණාව තේරුම් ගත්තොත් අද මම ටිකක් බලන්න ඕනේ. ඕන ටික වෙලාවක ආයෙත් නිකන් එපා වෙන ගති කම්මැලි ගති ඇවිල්ලා නැගිටලා යනවා. මොනම ක්‍රමයක් නිසා හෝ සද්ධාව නිසා හෝ වීර්ය නිසා හෝ සම්පජඤ්ඤ නිසා හෝ අවිද්‍යා දෝමනස දුරු කරන ගතිය නිසා හෝ නැත්නම් අපි කියන ඉතිපාද හතරෙන් කොයි එකක් නිසා හෝ මේ යෝගාවචර ටිකක් මේකට මුහුණ දෙන්න පටන් අරගත්තොත් තේරෙන පටන් අර ගන්නවා මේ නිබ්බිදා ඥානය තුල සම්පූර්ණ නිවනේ ලක්ෂණ කිසිම දෙයක එල්ලී නැති පවතිනා වූ මූලික අත්දැකීම මේක ලැබුණයි කියලා නම්බුවක් නැහැ නමුත් ඒ අත්දැකීම නැහැ කියන්න බෑ මේ අත්දැකීම හැම චිත්තක්ෂණයකම අපි ළඟ තියෙනවා කවදාකවත් මේක දැකලා අපි සාදර වුණේ නැහැ නොදකින් නොපතන් කියලා අපි මේක අයින් කරන්න හදන තාක්කල් කැරක් කැරක වැටෙන්නේ ඒක තමයි. අපි දවසක මේකට මුණ දවසකට මේකට මුණ දෙනවා කියන එක අපි තේරෙන භාෂාවෙන් කියන්නේ කොහොමද මේ අත්දැකීමේ මුල මැද අග සාධාරණව බලන්න මේ අත්දැකීමේ මුල මැද අග සෞඛ්‍ය සම්පන්නව බලන්න මුල මැද අග හැකි සංඥාවෙන් බලන්න අනිදාට තේරෙනවා මේ අවිද්‍යාව මේ උපේක්ෂාව දැන ගැනීම සපයි නොදැනීම දුක. මේ දේ මේ නිබ්බිදාට හේතු වෙන දේ, ඒකාකාර දේ, හිත එපා කරන දේ දුක. ඒක දැන ගැනීම සපයි. සර්වඥාන්සේ දේශනා කරනවා ජාති විදුක්ඛා, ජරා විදුක්ඛා, ව්‍යාධි විදුක්ඛෝ, මරණ විදුක්ඛං ආදී වශයෙන් මේ දුක් රාශියක් වෙන ඒවා දුක් නැහැ කියන්න බෑ. නමුත් මේ දුක් බව දැන ගැනීම ආර්ය සත්‍යයක්. ඉතින් භාවනා කළ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න නැත්නම් ඒකට කියන්නේ දුක් භාවනාවක් කියලා. දුක් වඩන්නක් කියලා. ඒ නිසා වීරිය නැති බුබ්බඩය මෙතෙන් ඇවිල්ලා හැමදාම වැටි වැටි එතනම කරකැවෙනවා. වීර්යවතෝ පණ කිං නාමන සිද්ධති කියලා බුදුහාමුදුරුවෝ දෙනවා. වීර පාඩයක් ආදර්ශ පාඩ වීරවන්තයාට මොනවද විඳින්න බැරිද? හැබැයි මේකට ලෑස්තිලා යන්න. ලෑස්තිලා ගියොත් හරියට අර රම්බඩ ප්‍රදේශයේ යනකොට වාහනවලට මීදුමෙන් බාධා කරනවා. දැන් නැති මිනිස්සු කියොත් මීදුම ඉවර වෙනකම් බලන්න. දවසක් බලන් හිටියත් මීදුම ඉවර වෙන්නේ නැහැ. නමුත් ටික ටික යන්න පටන් අරගත්තොත් ඇඟේ හැපෙන දේකුත් නැහැ. ඒ වගේ තමයි මේ අන්දමන්ද තත්ත්වයට ආවට පස්සේ කාර්ය බහ පහ තබල මේක නැති වෙලාවක මම නිවන් දකින්නම් කියලා යනවට වඩා මම මේක විනිවිදින්න ඕනේ. දැන් යන්න පුළුවන් නේ. ඒක දින්ගිත්තක් නම් ඒක මම යනවා. මේකට හැකි සංඥාවෙන් යනවා කියලා යන්න පටන් අරගත්තොත් කිසිම බාධාවක් නැහැ කවුරුත් හම්බ වෙන කෙනෙක් ඇත්තෙත් නැහැ පාරේ මොකද ඔක්කොම බය අත්ව මග තමන්ට ඉස්සරහට එමීට එමීට යන්න පුළුවන් ගැතියක් තියෙනවා අනේ දාට මේ අත්දැකීමේ මුල මම දැක්කා <clears throat> මෑද මම දැක්කා අග මම දැක්කා කියලා සතුටක් ඇති ඒ සතුට අම්මට අපට එන්න දෙන්න බෑ ඒ වගේම තමයි ඒ සතුට <clears throat> දෙවියන්ට අපිට ආශිර්වාද ගන්නවටත් බෑ බුදුහාමුදුරන් අපිට දෙන්නත් බෑ බුදුජානක ඒකයි මතක් කළේ මෙන්න පාර මම පෙන්නවා කැමැති කට්ටිය යන්න. ඒක සඳහා එක සැරයක් ගිහිල්ලා හැප්පිලා වැටිච්ච යත්තන්ට කරදර කරන්න අරකයි දඬුවම් කරන්න අරකයි උපදේශ නොදී අතරින් අරකයි. දහස්වර ගිහිල්ලා වැටෙන කෙනාට උනත් මතක් කරන්න ඕන කවදා හරි මේ අන්ධකාරයේ මේ මේදුම් පාටලේ මේ මේකට කියනවා මෝහ පටල කියලා. මේ මෝහ පටලේ කපන්න අයවන කරන්න හැබැයි කිසිම කඩුවක් අවශ්‍ය කරන්නේ නැහැ. කලින් දැනගෙන ඉන්න ඕනේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේක විනිවිද ගියා. මටත් හැම පරියන්කේදීම එනවා. එනකොට මම නැගිටලා යනවා. ඒ මොකද මම නිසා. මම යා පැත්තක තියලා මේ දුක් වේදනාවය, මේ සුඛ වේදනාවය, මේ අදුක්කම සුඛ වේදනාවය මට මේ දුක් වේදනාවෙත් මුලැඳාග වැටුණා. සුඛ වේදනාවෙත් වැටුණා. මට මේ අදුක්කම සුඛ වේදනාවෙත් මුලැඳාග වටා ගන්න ලැබේවා කියනවනම් මම හැලෙනවා. මෙන්න මේකට කියන්න පුළුවන් භාවනා කර්මස්ථානය කියලා මේකට කියන්න පුළුවන් සත්‍යපත්තාන. ඒක කර්මස්ථානිකුත් සතිපට්ඨානිකුත් වෙන නිසා මෙතනදී සක්කායදිට්ඨිය හැරෙනවා. එහෙම නැත්නම් තර්ක ඥාන ඉදිරිපත් කරගත්තොත් එනනම් මේකට විශේෂ වාහනයක් හදලා මම ඒකේ යන්න හදනවා ආදී වශයෙන් තර්ක කරන්න පටන් අරගත්තොත් ඒ කතා කරන වාරයක් පාසා මම මාගේ හැඟීම් මතුවෙන නිසා කවදාකවත් මේ අදුක්කම සුඛ වේදනාව විඳින්න බැරි වෙනවා විනිවිදට බැරි වෙනවා ඒ විතරක් නෙවෙයි දුක සුඛ වේදනාවක් විනිවිදයන්ට බැරි වෙනවා. නිසා යෝගාවචර ගමන කියලා කියන්නේ මහ පුදුම දෙයක්. මේ පෞරුෂත්වයේ වෙනසක්. රුචි අරුචිකම් වල වෙනසක් ඇතිවීමට අපේක්ෂාවක් නැතුව පිටර මල්ලක් වගේ ඔක්කොම රැකගෙන යන්න හැදුවොත් මෙතනදී ඒකාන්තයෙන්ම හැරෙනවා. මෙතෙන්දී ඒකාන්තම ලෙස ලබා ගන්නවා. එහෙම ලෙසල වැටි වාර අනන්තයි. නිසා අපි අදිස්ථාන කරගන්න ඕනේ මේ වාගේ හොඳට පැහැදිලිව සාසනික ධර්ම විස්තර වෙලා තියෙන වෙලාවක ඒ වාගේ මේ ගමන ගමන් කරන ඇත්තෝ කලාතුරකින් අපිට දකින්න හම්බෙන වෙලාවක අපිත් මේ ලැබිච්ච අවස්ථාව මේ වගේ දීසි යන්න දෙන්න ඒ මැත්තේම පූර්ණ ශක්තිය යොදවන්න ඕන. ඒක සඳහා තමයි ඒ කායන ප්‍රසනාවට සමානව මේ ආතාප වීර්යයක් අවශ්‍ය කරන්නේ. ඒ වගේම තමයි සතිමත් වෙන්න ඕන. සතිය විතර මේ කාරණාව Tamanටම මතු කරලා දෙන එකක් තියෙනවා නම් ඒක ධර්ම සාකච්ඡාව විතරයි. ධර්ම සාකච්ඡාව තුන සතිය නැති කෙනාට මෙතෙන්ට ආවට පස්සේ හිස් මල්ලකට බඩු පිරෙව වගේ නිල බලකට මල්ල විතරයි. මොකද අඩියක් නැහැ. සතිමත් කෙනා එහෙම කරන්නේ නැහැ. ඒක ඉහලින් දරා ගන්නවා හිසමුදෙන් දරාගෙන තාමත්ම සතුටුමත් වෙනවා මේ අදුක්කම සුඛ වේදනා එනකොට අන්න එතකොට පුළුවන් සුඛ වේදනාවේදී ඇති වෙනා වූ ලෝභයත් දුක් වේදනාවේ ඇති වෙනා වූ ද්වේෂයත් අදුක්කම සුඛ වේදනාවේ ඇති වුණා වූ අලෝ මේ අමෝ මොහය මේ කාරණා තුන අනුසේ වශයෙන් දැක්කා අන්නේ දාර වෙනසක් ඇති වෙනවා ඒ නිසා කායනුපස්සනාව පිළිබඳ යම් හැකියාවක් යම් දක්ෂතාවයක් ඇති වෙච්ච කෙනාට වේදනානුපස්සනාවට යනවා කියලා විශේෂ දෙයක් නැත්තේ නෑ වේදනානුපස්සනාව එනවා. අන්නේ එන වෙලාවට මෙන්න මේ කාරණා දැනගෙන ඉදිරිපත් කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඒකටයි මේ ධර්ම කාරණා හැකි ප්‍රමාණයෙන් ඉදිරිපත් කළේ මේ හැම කෙනෙකුටම යම් දවසක යම් අවස්ථාවක මේ දේවල් වලටපත් වෙලා හොඳ අත්දැකීමක් පිණිස. ඒ නිසා මම හිතනවා පූජා කරපු මල් වට්ටියකට නැවත පෑන් ටිකක් කියලා පූජා කරන්න වගේ මේ ඉතින ලද අලුත් ධර්ම කොටසත් ඒ තමයි භාවනා කරලා ලබලා ඇත්තා වූ අත්දැකීමත් එකතු කරලා මේ වේලාව ආවට පස්සේ වටපිට බලන්නේ නැතුව ඉස්සරහට පස්සට කල් දාන්න නැතුව අද මම මේකට මුහුණ දෙන්න ඕනේ කියලා මේ අවිද්‍යාව මේ උපේක්ෂා වේදනාව වින්දොත් හොඳට තේරෙයි මේ අවිද්‍යාව පිටලා තියෙන විද්‍යාව මත අවිද්‍යාව තේරුම් ගැනීම තමයි විද්‍යාව කියන්නේ නිසා අවිද්‍යාව පන්නලා බෑ අපිට මේ අවිද්‍යාව මතු වේවා අපිට මේ අවිද්‍යාව මුලැමැදාග වශයෙන් තේරුම් ගන්නට ලැබේවා. ඒ සඳහාම අපි ආතාපි සම්පජානෝ සතිමා විනී ලෝකේ අවිද්‍යා දෝමනසං කියන යෝගාවචර කටි පසු නොබා ඉදිරිපත් කරගෙන අපිට මේ කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතෙන් සමාප්ත ඉත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච යම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච යම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාදත්තා ච බුම්මච්ඡා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශද්ධාජ බුම්මඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං සත්තාජ බුම්මඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං